සියල සිනමාවට ආදරය කරන ඔබට ආදරණීයව රසවිඳිය හැකි ගීතාවලියක මිහිර අදත් බක්මිවිල්ල වැඩසටහනින් අපි සමීප කරන්න සූදානම් ලාංකීය සිංහල සිනමාව කොයිතරම් රසවත්ද ඒ මිහිරි මතකය ගීතමය රසයක් කොට ඔබට වින්දනය කරන්නයි අපි හැමදාම ශනිදාවේ මේ වෙලාවේ ඔබත් එක්ක මුණ ගැසෙන්නේ. පසුගිය සතිවල අපිට ලිපි සහ තැපැල්පත් වලින් ගොඩක් දෙනෙක් අපේ වැඩසටහනින් අහන්න කැමති ගීත පිළිබඳව මතක් කරලා තිබුණා. ඉතින් එය තමයි අද අපේ ගීත පෙළගැස්ම බවට පත් වෙන්නේ. ඔබට එය බොහොම ආදරෙන් රස විඳින්න පිළිවන්කමක් ලැබේවි. බක්මීල විශේෂත්වයක් ඔබ දන්නවා සිංහල සිනමාවේ මුල්ම ගීත ඒ රසයෙන් ඔබට අහන්න දෙනවා විතරක් නෙවෙයි අපි මේ ගීත පිළිබඳවත් යම් අවබෝධයක් ඔබට ලබා දෙමින් තමයි අපේ වැඩසටහනේ මේ රසයෙන් හිර සමීප කරන්නේ. එහෙනම් බිඳමුවද මේ සිංහල ගීතාවලියක මිහිර සිනමාවෙන් අපේ ආදරණීය රසිකයන්ට පිරිනැමෙන जलाते අපි වැඩසටහන ආරම්භ කරේ 1949 ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා තිරගත වුණු කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ ගීතයක් රසවිඳින්න ලබා දෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කළ සීමා සහිත සිරෝම් තියටර් සහ සමාගම අධ්‍යක්ෂකවරයා ජෝතිස් සිංහ සංගීතවත් කළ ඩී.එස්. පෙරේරා ගීත රචකයා ජීවන්ලාල් නන්දකීර්ති ගීත ගායනා කළ අනුශාන්ති සමග රුක්මනී දේවි චිත්‍රපටයේ කරුණාශාන්ති සමග රුක්මනී දේවි මේ ගීතයේ අපූර්ව පදකයක් තියෙනවා මොකද මේ ගීතය ආරම්භ කරන්නේ ඕලු මලෙහි සුදු සුදු මාගේ සුදාගේ නේද ගායිකාම තමයි කියන්නේ ගායිකාම කියන්නේ ගායකයාගේ කියන අරුණ ශාන්තිගේ චිත්‍රපටයේ රූපරාමයේ පෙනී සිටින අරුණ ශාන්ති මේ ඕල්ඩ් මලෙහි තියෙන සුද තමයි ලෝකයේ තියෙන වඩාත්ම පැහැදිලිම ආදරණීයම සුද. ඒ සුද කියන්නේ බලන්න කොච්චර තියෙන්නේ රොක්මනී දේවිය මේ අරුණශාන්තිට එහෙම කියලා කියන්නේ. ඔව් කොච්චර ලස්සනද? ඔව් ඕනම් ප්‍රේමවන්තියකට පුළුවන් ප්‍රේමවන්තයෙක් බලලා දිහා මෙහෙම කියන්න. ඔව්. හා ප්‍රේමවන්තයෙකුටත් පුළුවන් ඕනම් ප්‍රේමවන්තියක් දිහා බලලා මෙහෙම කියන්න. අපට පදරචකයා කොතරම් හොඳ දෙයක්ද කරලා තියෙන කොතරම් ලස්සන. අපි හමු ඊළඟ ගීතයට. ඊළඟ ගීතේ මිනිමුතු අපි ගීතය තෝරාගන්නේ ගන්තර චිත්‍රපටයේ 1961 අගෝස්තු මාසයේ 18 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වන්නේ. හෙළදිව ෆිල්ම් ආර්ට්ස් වෙනුවෙන් නිෂ්පාදනය කරනවා එස්.ඩී.එස්. සෝමරත්න අධ්‍යක්ෂකවරයා ඒ.බී. රාජ් සංගීතයක් කළා ආර් මුත්තුසාමි. ගීතේ ගායනා කරනවා චන්ද්‍රාද සිල්වා දීපද රචකයා කරුණරත්න අබේසේකර. චිත්‍රපටයේ ගීතේ ගායනා කරමින් රඟපෑවා ගර්ලි ගුණවර්ධන. ගර්ලි ගුණවර්ධන සමග ජෙනී විනිත් ෆ්‍රීඩා, මිලි කහඳවල, ස්ටැන්ලි පෙරේරා චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. වුණාද කියලා අහන මේ චිත්‍රපටයේ නම 1967 වසරේ අප්‍රේල් මාසයේ 12 වෙනිදා පෙරගත වෙනවා. මේ ගායනය සංගීත නිර්මාණය ආර්මුති සම්පේ. ඒ ඇත්තටම මේ චිත්‍රපටයේ කතා තියෙනවා ඉතාමත්ම තාමත් සිංහල චිත්‍රපටයකට වස්තු වෙලා නැති කතා තේමාවක්. මොකද අපි ටික මතක කරමු. ඔව්. තමන්ගේ දරුවන් තමන්ගේ දෙමාපියන්ව විවාහයෙන් පසුව අමතක කරලා දානවා. අන්න එවැනි තේමාවක් අනුව ගොඩනගුණු චිත්‍රපටයක් තමයි මේ අමතක වුණාද චිත්‍රපටය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවේ රවින්ද්‍ර රූපසේන සමග ලීනාද සිල්වා සමග විජිත මල්ලිකා සහ ඩොමි ජයවර්ධන චිත්‍රපටය නිෂ්පාදනය කළ රුස්සිජිත්. Thank you. ಪಲನ ಕವಿ ನಾಯಿರ ನಮ ದೇವಿ ඒක අපේ ඉදිරියේදී ප්‍රසාරය කරන්න දුන්නානේ. ඒ නිසා බටහිරට ආදරය කරන ඔබට ඒවා ලියලා ඉන්නේ ඔබ බලපෑ එතනම පිළිබඳව කටයුතු කියන්නේ ඒවත් අත්‍යවශ්‍යයි. අපි කොහොමද තවත් මේ රසවත් කරගන්නේ? අපි මෙතන කරන නිෂ්පාදක මක්නියම රන්තර ශ්‍රී ලංකා කියන සම්බන්ධ නිෂ්පාදක මක්නියම පණිවිඩ ශ්‍රී ලංකා ගොන්න බලය සම්බන්ධ. අපි හැම ඊළඟට ඒක බයිසිකල් හොරා පිටපතන දීපෝතය ගැන 1968 වසරේ මේ මාසේ 26 වෙනිදා කරගන්නවා. නිෂ්පාදනය කරන සියලුම දෘෂ්ටියේ අධ්‍යක්ෂකවරයා කියන දෘෂ්ටියද සංගීතකලා සංගීතයේ සේවය සංගීතකලා උදස්සේ මේක ගායනා කරන කෙනෙකුගේ වසනන්තයේ අසල් ගායකයෙක් නෙවෙයි කෝසලෝකයේ ජීවනයේ කෙනෙක්ගේ ඒක තමයි සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් ගේම නම් කල්පනා ඒක තමයි වෙන්නේ. Thank you. සමගත් එවැනි අසුබරම අපසේකට මේ දීපය සුබසාසනය තුළින් කියන මහා නිහිරේ ආත්ම පෝෂණයට පතේ සමගින් තිබුණේ ආත්ම පෝෂණයට පතේ දුෂ්කරකම් කරන තුරු මේ මාස පහයි කියලා තමයි ඒක නම් හිතේ තියෙනවා නේද ඒක තමයි ස්ථාපනය කරන සංකල්පය කියන අන්දක්ෂකය අපි දැන් කතා කරන මේ අත්දැකීම් දෙන්න පිළිගන්න ලැබෙනවා. අපරණිතේ තමයි පාදක ලක්ෂණ රංගිරේ සලංකා කියන්නේ. එහෙනම් අපි හැම තීරණ දීපේ දිනවලට ලක්ෂණ කලකට කටයුතු කරන එබ්බහ පොසහට තමයි කියන්නේ දෘෂ්ටිගතව කියලා ගන්න. ලක්ෂණයක සංරක්ෂණය කියන්නේ දෘෂ්ටිගත ඉරිපත්තා ඉරිසියතාවය මේකේ ගාන කරලා මේකේ වරාති ඉතිරි ප්‍රශ්න වලට පිළිතුරු इसको मैं सरल दिखूंगा मान्यता समय रूपना अनुसार आनंद चाहते हैं वास्तव में चित्त का නැත්නම් තමයි මේ මේ පිටපතේ දෙන්නට පුළුවන් කියලා කියන්නේ ඒත් මේ නැත්නම් කියලා පිටපතේ එක්කෙනෙක් සත්‍යපතේ කියලා කියන වාස්නාවේ ඒ රාහුල පිටපතේ ආරම්භ වෙන්නේ මේක ආදරේ පිටින් නැති රැයේ මගේ හද පැලෑ කඳවා මොකටද ඇය නැති ආදරේ දුන් සඳ නැති රැවවාගේ මගේ හද පැල එයා කඳවාගෙන ආදාතයි පැබලෙන්න මගේ හද පැල එයා කන්න ආදාතයි පවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා. හරි. අපි තවත් ගීත දෙකක් අහන්න කාල වේලාව වෙන් කරවා ගන්න බලාපොරොත්තු වෙන බක් පිළිවිල වැඩසටහනෙන් මේ ගීත දෙකත් තම රසවත් ගීත දෙකක්. පළවෙනි ගීතය තමයි අද වැඩසටහනේ අපි තෝරාගෙන තියෙන්නේ අවසන් ගීත දෙකෙන් යට ගිය දවසේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක්. 1965 වසරේ ජූනි මාසයේ 18 වෙනිදායි මේ චිත්‍රපටය තිරගත වුණේ. නිෂ්පාදනය කළේ විශ්ව චිත්‍රපට වෙනුවෙන් විජේපාලගේ හෙට්ටිආරච්චි අධ්‍යක්ෂකවරයා ඩබ්ලිව්.එස්. මහේන්ද්‍රන් සංගීතවත් කලා ආර්මුත්තු ස්වාමී ගීත රචකයා කරුණරත්න අබේසේකර ශූරින් ගීතේ ගායනා කරනවා සුජාතා පෙරේරා ජීවරාණී කුරුකුළු සිවුරිය සමග සන්ධ්‍යා කුමාරි ගාමිණී ෆොන්සේකා මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ ගීතය සුජාතා පෙරේරා විසින් ගායනා කරන්නේ සන්ධ්‍යා කුමාරි වෙනුවෙන් චිත්‍රපටයේ වැඩසටහන අවසන් කරන්නට තෝරා ගන්න ගීතය පරසතුමල් චිත්‍රපටයෙන් අපි උපුටා ගන්නේ 1966 සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා තිරගත වුණු චිත්‍රපටය නිෂ්පාදනය කරන පැප්‍රබෙන් චිත්‍රපට වෙනුවෙන් චිත්‍ර බාලසූරිය අධ්‍යක්ෂකවරයා ගාම්නි ෆොන්සේකා සංගීතවත් කලා ලයනල් අල්ගම ගීපද රචකයා මහගම සේකරයන් ගීතේ ගායනා කරනවා පණ්ඩිත W.D. අමරදේව පුණ්‍යහින්දිනිය ගාමිණී ෆොන්සේකා අනුලා කරුණාතිලක ටෝනි රණසිංහ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. ඇත්තටම මේ ගීතය මේ ඔබට අද අහන්න පුළුවන් වෙන්නේ පළමුවෙනිම ගීතය. ඒ කියන්නේ අමරදේව මහත්මයා ඊට පසුවත් මේ ගීතය ගායනා කරලා තිබුණා. නමුත් මේ චිත්‍රපටයේ මුල්ම ගීතය. ඒ වගේම තමයි මේ ගීතය පටිගත කිරීමේදී චිත්‍රාගාරයේ ඒ මැදිරියට දුරකථන ඇමතුමක් එනවා. මේ දුරකථන ඇමතුමට පිළිතුරු දෙන්නේ නිෂ්පාදකවරයා චිත්‍ර බාලසූරිය. දැන් ගීතේ පටිගත කරන්නට සූදානම්. ඒ එන්නේ දුරකථන ඇමතුමා අමරදේව මහත්මයාගේ නිවසෙන්. අමරදේව මහත්මයාගේ බිරිඳ දරු ප්‍රසූතියකට ලෑස්ති වෙලා ඉන්නවා කියලා චිත්තබාල සූර්ය මහත්මයා කරන්නේ මේ ආරංචිය අමරදේව මහත්මයාට දෙන්නේ නැහැ. ඒ කරන්න ඕන සීළු කටයුතු ඒව රෝහලට ගෙන යන එක ඒ සෑම සීරුම කටයුත්තක්ම චිත්තබාල සූර්ය මහත්මයා අතින් සිද්ධ වෙනවා. මොකද හේතුව ඔහු මේ සිද්ධිය පවසන්නේ නැහැ. ගීතය හරියාකාරව ගායනා වෙන්න ඕනේ. අන්න ඒ නිසා චිත්‍රපටයටත් ගීතයටත් තියෙන ආදරය නිසා චිත්‍රබාල සූර්ය මහත්මයා ගීතේ පටිගත කරලා පසු තමයි අමරදේව මහත්මයාට මේ සිද්ධිය කියන්නේ. එහෙනම් මේ ගීතයත් අපි රසවදෙමින් අද දවසේ වැඩසටහනින් සමුගෙන යනවා. ඔබට පිළිවන් කැමති ගීත තේනවා නම් ලියලවන්න පුළුවන් අපේ ලිපිණිය තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්කිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක බක්මී විල්ලුව රන්කිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳුරුවන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුකොට ඔබ සිළු දෙනා